<coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු <coughs> නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යං තං විඥාන සංවත්තනික විඥානං අස්ස නීව සංඥානා සංඥායතනූපගතං අයං හි නීව සංඥානා සංඥායතන සප්පාය පටිපදා අක්ඛායති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ආනන්ද සප්පයි සූත්‍රයේ ඒ එක එක සංඥා මට්ටම් ගෙවම් කරමින් ගෙවම් කරමින් සර්වචන් වහන්සේ සමත ක්‍රමයට කියනවා නම් අරුප ධාන 8 දක්වම සංඥාව අඩු කරලා නිගමන වාක්‍ය ප්‍රකාශ කරනවා යන්තං සංවත්තනිකං විඥානං මේ විඥාන ස්රෝතයක් විඥානයගේ පැවැත්මක් තියෙනවනම් ඒ කෙනාට ඒක ඒ නීව සංඥා නාසඤ්ඤායතුනෝපකම් කියලා මේ වෙලාවේදී ඇසුරු කරන්නේ ඒ පුද්ගලගේ විඥාණය විඥානංචායතනෙ දක්වාම සංඥාව සියුම් කරගත්ත කෙනාගේ විඥාණය දැන් විඥාන නීව සංඥා නාසඤ්ඤායතනය අනුව යන විඥානයක් බාටපත් වෙනවා ඒ නිසා ඒ දක්වාම හරියට නිකන් ගිනහැර පාන්නසේ හිතක් ගුරුසු සංඥාවක ඉඳලා ඊටාත්ම සියුම් සංඥාව දක්වා ගෙනල්ලා සරුවචන සඳහන් කරනවා දැන් යාගේ විඤ්ඤා මේ විඥාණය හිත කියලා අපි ගනිමුකෝ පවතින්නේ මේ නේව සංඥා නාසඤ්ඤාතනේ ඒ කියන සංඥා අඩුවම තුනීම සංඥාව හරහා ඒ නිසා මේ දක්වා එන ප්‍රතිපදාව ਸਰවචනංශ විස්තර කර ප්‍රතිපදාව කියන්න පුළුවන් අයන්හි නේව සංඥානා සංඥායතනූපකං නේව සංඥානා සංඥායතන සප්පාය ප්‍රතිපදාව කියලා මේකට කියන්න පුළුවන් කියලා ਸਰවචනංශ මතක් කරනවා මේක නිකන් හරියට නේව සංඥානා සංඥායතන ලබා ගැනීමට සැප ඉලවන සුදුසු ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා ඒකෙන් පේන්නේ නිකන් හරියට ඒ සූත්‍රයේ අන්තර්ගතයේ කතා ශරීරේ දිමයි. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට තමන් මේකෙන් උකහාගත්ත කොටස් ටිකක් ඒක භාවනා ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී වෙන දෘෂ්ටි කෝණයක් එවනත වෙන විදියකින් කියාපෑමක් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ළඟටපත් වෙලා ස්වාමීන් වහන්සේ මේ කියන විදිහට මේ භික්ෂුව මේ නීව සංඥා නා සංඥායතන සප්පාය ප්‍රතිපදාවට එළඹිච්ච මේ භික්ෂුව නොචස්ස නොචමීසියා එහෙම නැත්නම් න භවිෂති න මේ භවිෂanti යදති යං භූතං තං පජහමීති එවං උපෙක්ඛම් පටිලබති එයායේ මේ සංඥාව ගිවං කරගෙන යන ගමනේදී මෙතෙන්ට එනකොට දැන් ආනන්ද හාමුදුරන්ඩ පේන්නේ ඒ යෝගාවචරය නැත්තම් ඒ භික්ෂුව සංඥාව ආවත් එකයි නාවත් එකයි කියන තැනට නීව සංඥා නා සංඥායතන කියන පදම් කරගත්ත හිත හොඳටම පේනවා පෙරකල කර්මත් නැහැ දැන් ඒ නිසා ඒක විපාක වාරයක් දැන් විඳින්න සුදුසුත් නැහැ මොකද මොනද යාවත් හිත සැලෙන්නේ නැහැ ඒ වගේම දැනට කර්මයක් රැස් කරන්නේත් නැහැ මොකද කිසිම චේතනාවක් පහළ වෙන්නේ නැහැ ඇයි මට මේ හිතවිල්ල ආවේ? ඇයි මට මේ ශබ්දය ඇහුනේ? ඇයි මට මේ වේදනාව කියලා කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. නිසා සංස්කාර රැස් වෙන්නේ නැහැ. නිසා දන්නවා මත්තටත් මේ චිත්තක්ෂණේ මුල් කරගෙන ආය කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සංස්කාර රැස් වෙන්නේ නැහැ. ඒ නිසා නිකන් හරියට තමන්ගේ account balance එක බලනවා වගේ බැංකු ගිණුම බලනවා වගේ පෙර තිබුණ එකට පොලි හම්බෙන්නේවත් නැහැ. ඒ වගේම මත්තට හමු වීම සඳහා tempatut නැහැ. එම යදත් යම් භූතං තං පජහමති දැනට ඉතුරුවක් තියෙන බැංකුවේ මේ ටිකත් මම ගන්නවා. නැත්නම් ඒ මේ වෙලාවේදී මේ වර්තමාන මොහොතේ ගත කරද්දී යම් දුක් කරදරයක් යම් මේ දැනෙන ගතියක් තියෙනවනම් ඒකටත් තමයි කිසියම් සැලීමක් කරන්න ඒකත් දුරුවන් කරන ගතිය මිසක් ඒකෙන් අලුතින් කර්ම රැස් කරන්න නැති වෙන විදිහට මම ගත කරනවා කියලා තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති පිළිබඳව යම් ප්‍රමාණයක වශීභාවයක් උපේක්ෂාවක් ලබනවා. මේ විදිහට සංඥා පිළිබඳ සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් අතර ගියාට පස්සේ ඒක ආනන්ද සාංශය දකින්නේ කර්මය පිළිබඳව තමන්ගේ ගිනුම සුද්ධ කරගත්තා වගේ. පරණ කරපු කර්මත් නැහැ. ඒසාගේ විපාකත් නැහැ. මේ මොහොතේ කර්ම රැස් කරන්නෙත් නැහැ. ඒ නිසා මාත්තට එන්න දෙයක්වත් නැහැ. දැන් මේ වෙලාවේ යමක් තියෙනවා නම් මම ඒකෙන් එන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ විදිය උපේක්ෂාවක් ලැබු කෙනා ඒ කාන්තෙන් පරිනිර්වාණයටපත් වෙයිද එහෙම නැත්නම් නොවේයිද කියලා හර්වචන්සිං ආනවා. ඒ කියන්නේ මේ ටික කෙරුවොත් යෝගාවචරයා දැන් යෝගාවචරයාගේ යුතුයකම් භාරේ સમાප්තකී સમાප්තද කියලා. <coughs> එතෙන්දී ਸਰවචනාංශي සඳහන් කරනවා මෙච්චරක් වැඩ කරත් එහෙම නැත්නම් මෙතෙන්ට යනකම් සංඥා පිළිබඳව නොසැලෙන මනසක් උපේක්ෂාවක් ඇති කළත් මේකෙන් කට්ටියක් නිවන් දකිනවා කට්ටියක් නිවන් දකින්නේ නැහැ කියලා. එතකොට ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම අපි විනේ වැඳලා ਸਰවචන්සිකේ මේ අහනවා කවුද ස්වාමීන් වහන්සේ නිවන් දකින්න කට්ටිය කවුද නිවන් නොදකින්න කට්ටිය මොකද මේ පුද්ගලයා දැන් ගාක් ශික්ෂණය අපි සෑහෙන දුරට ඒ නිවන් ලබන தත්ත්වයට පහසුකම් සුදුසුකම් දක්ෂකම් වශීතා ඇති කරගෙන තියෙනවා. නමුත් ਸਰවචනanse කියනවා කට්ටියක් නිවන් දකිනවා කට්ටියක් නිවන් දකින්නේ නැහැ කියලා. එතෙන්දී ਸਰවචනanse සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට තමන්ගේ චිත්ත ප්‍රවෘත්තියදී ආ බලලා අනේ මගේ පරණ කර්ම මහා එළවාගෙන යන බරපතල කර්ම නෑ. නිසා දැනට මගේ මේ ඊට ඒ පරණ කර්ම නිසා ඇති වෙන විපාක වලින් පෙලෙන්නේ නෑ. ඒ වගේ මම මේ වෙලාවේ කර්ම රැස් කරමිනුත් නෑ. චේතනා පහල කරන්නේ ප්‍රකල්පනා නැහැ සංස්කරණ නැහැ ඒ නිසා මම දන්නවා ඉස්සරහට මේ චිත්තක් ඒ නිසා මට විඳවන්න වෙන්නෙත් නැහැ ඒ වගේම දැන් යමක් තියෙනවා නම් ඒක නිකන් සමහරට පුංචි සද්දයක් වෙන්න පුළුවන් පුංචි කම්පන වේගයක් වෙන්න පුළුවන් පුංචි සහැල්ලු ගතියක් වෙන මොනවා හරි තිබුණාට ඒකෙන් මම කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඉතින් ඒක මට කාගෙන ඉන්නත් පුළුවන් මෙන්න මේ විදිහේ උපේක්ෂාවක් ලැබුවට පස්සේ අන්නේ ලබන ඇති කරගත් උපේක්ෂාව පිළිබඳව තං අභිවදති අජ්ජෝසතිට්ඨති අභිනන්දති කියලා ඒ ඒ தત્ත්වය පිළිබඳව ඒකේනා උදම්මනනවා නම් ඒ ලැබිච්ච උපේක්ෂාව පිළිබඳ උදම්මැනීමක් කරනවා නම් එහෙම නැත්නම් ඒක කියා පාණ්ඩ යනවා නම් අනුන්ට කියනවා නම් අභිවාද අභිවදති එහෙම නැත්නම් අභිනන්දති අජ්ජෝසතිට්ඨතියකට බැස ගන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා ඒ උපේක්ෂාව පිළිබඳ අභිවදනයේ අභිනන්දනයේ සහ අජෝසනයේ නිසා විඥාණයට ස්ථාවරකමක් දෙනවා. ඒ නිසා මෙයා මෙතෙන්ද ගියාට පස්සේ මේක කොච්චරක් පුහුණු කරන්න ඕනද කියනවනම් නැත්නම් බහුලීගත කරන්න ඕනද කියනවනම් එහෙම ඊටාම සූක්ෂම වූ සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ඊට පස්සේ ලැබෙන උපේක්ෂාව පිළිබඳව කිසිම අභිනන්දනයක් කරන්න අලුත් ගතියක් එන්නේ නැති තරම්. මේක හුරු කරන්න වෙනවා. මේක කියන්න යෑම නිසා අලුතෙන් ජීවිච්ච කර්මත්තේදී මත්තට නැතුවදී දැන් අනවශ්‍ය ප්‍රපංච කිරීමක් වෙනවා වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේක බැසගෙන මට මේ ආයතනේ හැමදාම වේවා කියාගෙන ඒක රිංගගෙන ඒකට බැස ගන්නට දඟලන්නේ නැති වෙන්න නම් මේක විවේකීව යන්න දෙන්න පුළුවන් තැනක් වෙන්න ඕන. මේකට අනේක මහා ලොකු දෙයක් මාලිගාට යන ඉගන්නෙක් වගේ ලොකු දෙයක් කරගත්තොත් ඒකට බැස ගන්න ඒකට යාම මේ කියා පාණ්ඩ වෙනවා. හරි ලොකු සන්තෝෂයක් වෙනවා. ඒ නිසා ඒකේනා මේ தත්ත්වයේ ඉස්ලාම ආශේවනය කරසුල් කරලා බලන්න ඕනේ මෙහෙම தත්ත්වයක් හිතේ තියෙනවා. මේන කුණු කන්දල් මොනවාක්වත් ඔලුවට ගන්න නැතුව ඒත් නිකම්ම නෙවෙයි හම්බෙන්නේ ශික්ෂාවකින්. අරගෙන මේ தත්ත්වය ඇති කර ගන්න ඕනේ ඊට පස්සේ ඒක භාවිත කරන්න ඕනේ ඒක කැමැති වෙලාවට යන්න කැමැති වෙලාවට එන මට්ටමට ඉස්සල ඉස්සල නිකන් හම්බෙන් වගේ මේක හම්බ වෙන්නේ පස්සේ Taman අර අපි අර ප්‍රශ්න කර පිළිතුරක් වශයෙන් සාකච්ඡා කරා වගේ සාතච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කියන විදිහට මේ ආයතනයේ ගැළපෙන තාලයට සකස් කරලා වැඩ ටික කරනවා. ඒකට සැප එලවන වැඩ ටික කරනවා. නිති අභ්‍යාසය යෙදෙනවා මේ මට ඒ ආයතන ලැබුණත් නැතත්. අන්න එහෙම කළා ඒ භාවිතාවක් වඩපත් කරගෙන ඒක නායක බහුලීගත කරන්න ඕනේ. මේක තමන්ගේ නිවහන බවටපත් වෙනකන් නිවහන කියන්නේ අදහස් කරන්නේ තමන් තමන්ගේ නියම තිප්පොළ බවටපත් වෙනකන් පැලැස්ස බවටපත් වෙනකන් මෙතෙන් තමන් මෙතෙක් තමන් හිටපු ජීවිතය හැටියට බලනකොට මේකම අමුතු තැනක් ආගන්තුක තැනක් එහෙම නැත්නම් බොහොම මාර්ගික ශිල්පයකින් යොන්චමංශකාරකින් සත්පුරුෂයන් ආශ්‍රය කරලා බණහලක ලබන්න ඕන එක. නමුත් අන්තිමට මම කොච්චර ඒක පුරුදු කරනවද කියනවනම් මේක තමන්ගේ gedara වගේ වෙනකම් අර ඉසලා කියන අජෝසන වචනත් එක්ක මෙතන පටලවා ගන්න එපා. ඊ තරම්ම හුරු කරන්න වෙනවා. හුරු කෙරුවට පස්සේ ආ එතන ලැබෙන උපේක්ෂාව පිළිබඳවත් වචන කතා කරන දෙයක් නෑ. මොකද නිතර යන්නේන තැනක්. රිංගගෙන ලගින්න තැනක් ඇත්තේ නෑ. යාට පිට ගියයි කියලා බය වෙන දෙයක් නෑ. ඕන වෙලාවක මේක නැවත හත් කරගන්න පුළුවන්. මේ චිත්ත tattwe නිසා මට මේ චිත්ත tattwe නිතරම වේවා. මේක මගේමයි කියන කතාවක් එන්නේ නැහැ. අපි නන්දනය කරන්නේත් නැහැ. මොකද මේ නේව සංඥා නාසඤ්ඤායතනයේ කියන විඥානවට කීකරු ආවත් එකයි නාවත් එකයි කියන මේ චිත්ත tattwe නැති උනායි කියලා ආයසරයක් කාම සංඥාවක් ආවයි කියලා හිතමු නැත්නම් ද්වේෂයක් ආවයි කියලා හිතමු එහෙම නැත්නම් නිදිමතක් ආවයි කියලා හිතමු නැත්නම් අතීත නාගත දුවන හිතක් ආවයි කියමු නැත්නම් සැකයක් ආවයි කියමු එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් ආවයි කියමු වීරියක් ආවා සතියක් සමාධිය මොනවා ආවත් එයා දන්නවා ඒ එතන ඉඳලා ආය අර විඤ්ඤාණ මෙනේව සංඥානා සංඥාක යන හැටි දන්නවා ඒ නිසා මගේ හිත මේ වෙලාවේ తాවකාලිකව කෙලසිලා වගේ තිබුණාට ඒක දුක් පීඩා ගන්න හිතට කරදර ගන්න එයා දන්නවා නැවත මට අතෙන් යන්න පුළුවන් හරියට නිකන් කාලේ ගිහිල්ලා වැඩ කරනවා තමන් අරක්කේ එතකොට ගොම ගෑවෙනවා ගෝමූත්‍රා ගෑවෙනවා එච්චි ඔක්කොම ඇඟ පුරා ගෑවෙනවා ඒ මනුස්සයා දන්නවා ඊට පස්සේ ගඟට පැනලා උදේට නෑවට පස්සේ මට ආයෙත් විවේක වෙන්න පුළුවන් සුදු ඇඳුම් ගන්නගෙන ඉන්න පුළුවන් ඒ නිසා ගොම ගන්න වෙලාවේදී ගොම ගෑවුණයි කියලා ඊට කිසි ලැජ්ජාවක් ඒක වැරද්දක් වදිට පේන්නේ ඒ ආයෙ කටයුත්ත කරනවා ඊට පස්සේ පිරිසිදු හැටි දන්නවා ආන්නේ වගේ මේ නේව සංඥා නාසඤ්ඤායතනේ කැමැතිසේ ඍෂිසේ ලේසියෙන් ලබන සුළු ආකාරයට බහුලීගත කරපු කෙනාට විතරයි ඒ උපේක්ෂාව පිළිබඳවත් අජෝසනයක් අභිවන්දනයක් අභිනන්දනයක් තුනම නැති වෙන්නේ. ඒක ගොඩාක් කල් ගන්න මහා ලොකු ප්‍රතිඵල පෙන්වන්නේ නැති එකම දේ දසදහස්වර ලක්ෂ කෝටි වාරයක් කිරීමෙන් කරන හුරුවක්. ඒ කටයුත්තේදී තමයි ඇත්තටම යෝගාවචරයා මේ ඇයි මම මේ සිල් රකින්නේ කියලා දන්නේ. ඇයි මම මේ භාවනා කරන්න මේ සතිය මේ සමාධිය මොකටද ඕන කරන්න කියලා දන්නේ. එයා ඒක සැරයක් අත්දකපු නිසා. ඊට පස්සේ මේ විපස්සනාවකේ තියෙන මේ දෙපැත්තට කණ්ඩ දෙන්නේ නැතුව මැදපාර ගෙනියන විපස්සනාවේ තියෙන ගතිය තේරුම් ගත්ත නිසා මේ නිවන එහෙම නැත්නම් මේ වගේ නීව සංඥා නා සංඥා ආයතනේ වාගේ සංඥාව කීකරු කරගත්ත தත්ත්වය දැක්කට පස්සේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව මේකයි කියලා වැටහෙන්නේ. ඊපස්සේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී කරන්නේ ආය කෙලෙසෙන්දක් දෙනවා ඊට ආය සුද්ධත් කරනවා. ඒ විදිහට භාවේ බෞලිකත කරන්න කරන්න කරන්න යාට පේනවා බුදුහාමුදුරු කියපු දේ නම් 100% සත්‍යයි. හිත ඕන වෙලාවක යන්න පුළුවන්, අවිශ්වෙන්න පුළුවන්, සතිය නැති වෙන්න පුළුවන්, සමාධිය නැති වෙන්න පුළුවන්. ඒ වුණාට හරියට ප්‍රතිපදාව දිගේ වැඩ කරනකොට ආයත් කී කරු වෙනවා. එතකොට එයා ඒ කරන වැඩ පිළිවෙලට කියන හතරවෙනි ආර්ය සත්‍යය කියලා. එයා එතකොට දුක හඳුනනවා. දුකට හේතු අඳුරනවා. නිවන දැකලා තියෙනවා. එහෙම නැත්නම් නිව සංඥා නාසඤ්ඤායතෙන් දක්වා අහම්බෙන් ගිහිල්ලා තියෙනවා. කැමති වෙලාවට යන්න පුළුවන් ගතියක තියෙනවා. නමුත් එයා භාවි බහුලීගත කිරීමක් කරනවා. ඒ ප්‍රතිපදාවට ගැලපෙන්න මැරෙන්න ඉස්සලා මම මේ ලැබපු නිවන නැත්නම් මේ නේව සංඥානාසඤ්ඤාතෙන් කියමුකෝ ඒක නිවන නන් නෙවෙයි ඒ தત્ත්වය පිළිබඳවත් ඇලි ගලි වාසයක් නැති වෙන විදිහේ බහුලීගත කිරීමක් කරනවා <clears throat> ඒ නිසා මේ බහුලීගත කිරීමේදී ඇතිවෙනා ඕ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි එයා කරන්නේ බුදුන් කිව්වට නෙවෙයි එයා හොඳටම දන්නවා මේ මේ පෙතේ කෙලවර තියෙන්නේ ඔය කියන සංඥාව අන්තිමටම අඩු වෙලා නමුත් ඒකවත් කියාපාන්න නැති ඒකවත් <clears throat> අභිනන්දනය කරන්න නැති ඒකවත් ගෙවදින්න දෙයක් නැති තැනක් මම දැකලා තිනවා දැන් කරන්නේ ඒක බුද්ධියට සින්න කර ගැනීම තමයි. අම්මට අම්මගප්පගේ බුදුලේ තමයි දැන් Tamange කොටහ නොතාරිස් කෙනෙක් ගාඩ ගිහිලා මේ ටික මගේ කියලා වෙන් කර ගන්නවා වගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ නිවන දැක්කට පස්සේ. ඉතින් මේක මේ ලෝකේ තියෙන අනිකුත් සියලුම ගැන්වීම් වලට වැඩිය වෙනස්. අනිත් ඒවායි කියලා තියෙන නිබ්බාන ගාම නිප්‍රතිපදාවේ අවසාන නිවන් දකින්නයි කියලා. නමුත් සත්‍ය නම් ඒක නෙවෙයි. ඒ යෝගාවචරයට වැටෙන්න ඕනේ මට මේක කළ හැකි මං අහම්බෙන් ලබලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ මම මේක සාක කරා. නමුත් මං දැන් අල්ලගත්තා. ඊට පස්සේ එයා ඒකට ගැළපෙන ජීවත් වෙනවා. ඒක <clears throat> සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වගේ පෙන්නනවා. එතෙන්ද යනකොට සීල ශික්ෂාව නෙමෙයි ඉස්සර වෙන්නේ. ප්‍රඥා ශික්ෂාව. එතෙන්ද යනකොට ප්‍රඥාවන්තයාට විතරයි මේ මේ අත්දකපු දේ මේකයි මේ බුදුහාමුදුරෝ කිව්වේ මේකයි වඩන්න ඕනේ මේකටයි අනුග්‍රහ කරන්න ඕනේ මේකටයි සප් සප්පාය කරන සලකන්න ඕනේ කියන එක බුදුහාමුදුරෝ කියන්නේ නැහැ බුදුහාමුදුරෝ ඉඟි කරනවා මෙයා හුඟක් වෙලාට ඒකට පහින් ගහ ගහ අනදර කර කර ඒක කම්මැලි කිය එක නීරසයි කිය කිය ඒක මේ මුස්පීන්තුවක් කිය කිය ප්‍රතික්ෂේප කරනවා කරලා කරලා කරලා ගිහිල්ලා අන්තිමට තේරෙනවා මේ විශ්ි කරපු දේ තමයි අනාගත කර්මත් ගෙවිලා මත්තර කර්මත් රැස් නොකර වර්තමානෙත් ඒකේ වෙන් වෙන්න පුළුවන් දෙයි කියලා අන්න එක තේරුම් ගත්තට පහුවෙන් දා නැත්තම් තේරුම් ගන්නවත් එකම තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට යන්නේ. ඉතින් ඒක නිසා චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේ බලනකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නකොට නම් සතර සතිපට්ඨානෙ තමයි පටන් ගන්නවා. නමුත් අවසාන වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ඉතින් දැනට යාට සම්මාදිට්ඨියක් පහළ වෙලා තියෙනවා. මෙතෙක් කලොත් මගේ මේ විඥාන ස්රෝතේ යම් යම් තැන්වල මේ නීව සංඥාන ආසඤ්ඤායතන තිබිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කිසි කෙනෙක් තද බල රූප බලන්න ආශ කෙනෙක් එහෙම නැත්නම් දස්සන කාමයට කැමති කෙනෙක් කටත් අරගෙන ලස්සන රූපයක් විඳ විඳ ඉන්න වෙලාවේ එයාගේ කනට ඇහෙන ශබ්ද සංඥාව ගන්නෙත් නැහැ නොගන්නෙත් නැහැ. එයා ඒ නිවන් දැකලා නැහැ. රූප ආශාව තියෙන කෙනා ප්‍රත්‍යඥය. නමුත් එයාට චින්තාමය වශයෙන් හිතා ගන්න පුළුවන් මම ඉතාම ආශාවෙන් අසවල් රූපේ රස විඳ විඳ ඉන්නකොට එහෙම් මෙහෙම් චිත්ත වීදි දෙක තුන සද්දෙට ගියා එකෙන් සංඥාව ගත්තෙත් නෑ නොගත්තෙත් නෑ. Taman දන්නවා Taman රූප බැලීමට පොඩ්ඩක් බාධා වෙනවා. හිත පිට යෑම. නමුත් ඒකේ බාධා නැවතත් ආපුවම අර රූපේ රසවින්දනයේ තියෙන නිසා මේක නේව සංඥානා සංඥායතනය කියලා කියන අටවෙනි ධ්‍යානෙ නෙවෙයි. නමුත් මේ සංඥාව ගන්නෙත් නැති නොගන්නෙත් නැති தත්වේ නැත්තම් මනසක් සමබරව පාත්තන්න බෑ. දැන් මේතන තියෙන එකම දේ ඒ දේ ඕන වෙලාවට ගන්න. එහෙම නැත්නම් ඒකකට මත් කරලා හිත රූප බලන මත් කරලා සද්දේට සංඥාව ආවත් නැවත් ආවත් එකයි නැවත් එකයි කියන එක නෙවෙයි. රූපේ හිත මත් කරලා ගඳට ගඳ හරහා සංඥා ආවත් එකයි නැවත් එකයි කියන එක නෙවෙයි. රූපේ දිහාමත් කළා රූපයෙන් එන සංඥාවත් ආවත් එකයි නැවත් එකයි කියන මට්ටමකටපත් වෙනවා. ඒ නිසා මේ නියම සංඥා නා සංඥායතන කියන එක අපි දැනට දන්නේ නැති එකක් කියලා හිතනවා නම් මට පේන විදිහට නම් ඒක වැරද්දා. අපි ළඟ තියෙන දේ ඒක දැනට අපිට පේන්නේ පය පැකිලි වැටීමක් වගේ. අපිට පේන්නේ ඇබැග්ගයක් වගේ. අපිට පේන්නේ හිත ලීන වුණා වගේ. නමුත් සද්දයකට බැඳිච්ච මිනිහා සද්ද රස විඳින වෙලාවේදී අනිකුත් සංඥා නොයනවා නොවේ රූප වලින් ගන්ධයෙන් රසයෙන් පහසෙන් හිතෙන්. නමුත් ඒවයි සංඥා ඉතුරු වෙන්නේ නැහැ. ඒවා නිකන් ගලක ගල කැඳපු ඉරක් වගේ, බල වතුර කැඳපු ඉරක් වගේ ගෙවිලා යනවා. ඒක යෝගාවචරය වශී කර ගැනීම විතරයි මෙතන කරන්නේ. නමුත් එකක් මෙතනදි මතක් කරලා දෙන්න ඕනේ. එහෙම රූපයකට තද බල විදියට ලොල් වෙලා බලනකොට කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සංඥා ඇවිල්ලා යනවා. එව්වා මතක රැඳෙන්නේ නැහැ කියන එක තර්ක ඥාණයෙන්වත් ත්‍රිසෙනකොට දැනගන්න බෑ. යක්ෂිකුට දැනගන්නත් බෑ, ප්‍රේතිකුට දැනගන්නත් බෑ, දිව්‍යකුට දැනගන්නත් බෑ, බ්‍රහ්මිකුට දැනගන්නත් බෑ. ඔක දැනගන්න පුළුවන් තලය තමයි මනුස්ස තලය. ඒතියෙදිත් අපි රූපම බලමින් ශබ්දම හමින් ගන්ධ රස පහස බලමින් ගත කරනව වෙනුවට අපි හිත ආනාපාන වගේ කාර්මණක දාලා අනිකුත් සංඥා පුළුවන් තරම් ප්‍රයෝගයෙන් නතර කරලා ආනාපාන සංඥාවත් ගෙවලා දැන් බලන ඉන්නවා ආනජ සප්පායද කිසිත් නැති තැනක ඉඳියට පස්සේ ඊට පස්සේ එක එක එක එක ආය සංඥා එනවා රූප පිළිබඳ හැඟීම එනවා. රූප පටවි ආපෝ තේජෝ වශයෙන් එහෙම නැත්නම් අවකාශයේ වශයෙන් එහෙම නැත්නම් රූප සංඥා වශයෙන් ඒ කොයි එක ආවත් ඒ යෝගාවචරයා පුරුදු කරනවා ඒව ආවට රඳා හිටින්නේ නැහැ. රඳා හිටිය කියලා බය වුණොත් විතරයි කෙලස් රැස් වෙන්නේ. ඒ රූපී හෝ රූප සංඥාව කෙලස් නෑ. ඒක හැප්පුණොත් ඒක අල්ල බදා ගන්න කියොත් හෝ ඒකට ගැටුමක් ඇති කරොත් ඒකයි කෙලෙසේ කියන්නේ. ඒ ඇති වෙන අල්ලබදා ගැනීම හරහා හෝ ගැටීම නිසා ඇතිවෙන දේ <clears throat> සම්පූර්ණ එතන එතන වෙන එකක්. කවම කවදාකවත් කාටවත් න්‍යාය පත්‍රයකට අනුව නෙවෙයි සිද්ධ වෙන්නේ වෙනවනම් න්‍යාය පත්‍රේ නායකයා මාරයා. වෙනවනම් න්‍යාය පත්‍රේ කෙලස්. කදාකවත් ඒ බුද්ධ විඳින කෙනා නෙවෙයි. අන්න ඒක තේරුම් අරගෙන මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා මනාපය ඇති වුණත්, අමනාපය ඇති වුණත් නැති වෙච්ච මනාපයට අමනාපයට කටයුතු කරන යනකොට තමයි අන්තිමට යාට Taman ගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් හෝ ඒකට බාධා කරන අනිකුත් අතිරේක නිවර්ණ ධර්ම වශයෙන් හෝ අනුශේ වශයෙන් ධර්ම හැම්බෙන හැම එකක්ම මේ විදිහට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියමනේදී යෝගාවචරයේ හිත සංඥා කිසිත් නැති තැනකට යනවනම් ඒ චිත්තක්ෂණය ආකින්චඤ්ඤායතනෙ කියලා සඳහන් කරාට ආකින්චඤ්ඤායතන වැඩි දියුණු තැනක් තමයි නීව සංඥාන ආසඤ්ඤායතනෙ කියලා කියන්නේ ප්‍රායෝගික තැනක් සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ සංඥා වලින් සැලෙන්නේ එතකොට මේ යෝගාවචරයා ඒ සංඥා විශේෂෙහි අධිකාරී ශක්තියක් තියාගනිමු එහෙම නැත්නම් වශී කර ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් ඒ යෝගාවචරය සංඥාවල බැලයේ සංඥාවල 16 සංඥාවලට ගැත්තෙක් සංඥාවට කඹරන්නේ අන්තිමට නටපු තොවිලකුත් නැහැ බෙලේ පළුවකුත් නැහැ මරණ පොතේදී තේරෙනවා හීනෙන් අවදි වෙච්ච ඉන්නේ වගේ අනී මේ නට නට හිටපු මොනම දෙයක්වත් ස්ථිර වෙනසක් ඇති කරන්නේ මරණ වේලාවේදී සියල්ල බිඳුවයි. නමුත් ජීවත් වෙද්දී මෙව අල්ලගෙන ගැටෙමින් බැඳෙමින් ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධමාන කරමින් හෝනියම් කරමින් নানা ආකාර දේවල් සෙල්ලම් කරනවා චිත්තක්ෂණ එනකම්. නමුත් නීව සංඥා නා සංඥායතනේ හොඳ ශක්තිමත් වෙලාවක ජීවිතේ ප්‍රථම යාමේදීම කලු කෙස්ටිෙද්දීම භද්‍ර යවණේ තේරුම් ගත්තා නම් යම් මරණ වෙලාවට යනකොටත් තේරෙනවා මම ලෑස්ති වෙලා හිටියේ ඒ ජීවත් වෙන වෙලාවේදී ආපු සංඥාවලුත් මං අල්ලගත්තෙත් නෑ නෑ කියලා කනගාටුුනෙත් නෑ. ඒක නිසා යාට මරණ චිත්තක්ෂණයේ එන එකටත් පෙරහුරුවක් තියෙනවා. නමුත් ඒ තියේද්දිත් මේ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ තරම් සියුම් වුණුවක් ඇති කරගත්ත කෙනා ඒකාන්ත නිවනට යනවාද කියලා එතනත් තාම තියෙන්න පුළුවන් ලේසියක් විනීස නේව සංඥා නාසඤ්ඤායතනය පිළිබඳ වශී කරගත්ත උපේක්ෂාව පිළිබඳ බැඳීම. මේක තමයි උත්‍රකාරාම පුත්‍රට සිද්ධ වුනේ. සිද්ධාර්ථ තාපසතුමාට උගන්වුවා නිවසඤ්ඤා නාසඤ්ඤායතරණක කාලකාරාම ආකින්චඤ්ඤායතරණක කියනවා. උත්‍රකාරාම පුත්‍ර නිවසඤ්ඤා නාසඤ්ඤායතරණක කියනවා. ඉතින් සිද්ධාර්ථ තාපසතුමා බොහෝම ශීඝ්‍ර මේක ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ උද්දකාරාම් පුත්‍රකා 500ක් සෙනග හිටියා කිව්වා මගේ ළඟට ආපු ගෝලෙන්ගෙන් මෙච්චර ඉක්මනට මේ නිව සංඥා නාසායතනෙ දිනු කරපු කෙනෙක් හිටියේ නෑ නිසා ඔබතුමා මගේ ඒකාන්තයෙන්ම මේ પરම්පරාව ගෙනියන ගෝලයා බවට පත් වෙන නිසා අපි මේ පිරිස දෙකට බෙදාන ඔබතුමා 500 දේශපනා ගන්න මම දේශපනා ගන්න හසුරුවමු කියලා. නමුත් ඒ බුදු වෙලා නැති වුණාට ඒ සිද්ධාර්ථ තාපසතුමාට තේරුණා මේ ඇති කරගත් එකට අහු වෙන්න ඉඩ තියෙනවා. බුද්ධකාරාම පුත දැනටමත් අල්ලගෙන යගේ වැඩේ මේක අනුන්ට උගන්න උගන්න ඉන්නවා මිසක් ඉක්මවන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මම කිං සච්ච කවේශී කිං කුසල කවේශීව ඉදිරියට යනවා කියුවා. කිං සච්ච කවේශී කියලා කියන්නේ මේ නීව සංඥා නාසඤ්ඤා ආයතනියත් මත් වෙන්න පුළුවන්, läග ගන්න පුළුවන්, වචන කතා කරන සුළු, එහෙම නැත්නම් අභිනන්දනයේ කරන තුළු ලේෂ මාත්‍ර තියෙනවා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ කල්පනා කරලා බැලුවා දැන් මම මේ හොයාගත්ත ඉතාම ගැඹුරු ධර්මෙ මම කාට කිව්වද තේරෙන්නේ ඉස්සල්ලාම මතක් වුණේ උද්දකාරාම පුත්‍ර. ඒ මිනිස්සයා එතෙන්ට යනකම් ගිහිල්ලා හිටියේ. ඒක පිළිබඳව කතා කරනකොට <clears throat> මේ ළඟදී මට මතකයි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උපමාවක් දුන්නා. අපි ගෝයන් කපනකොට උප්පිඩක් අල්ලනවා දැකැත්තෙන් කපනවා. උප්පිඩක් අල්ලනවා දැකැත්තෙන් කපනවා. ඒ ගෝයන් කපන කෙනා දාන්නවා. උපිට අල්ලගත්තේ නැත්නම් හිර වෙන්න දැකත්ත දැම්මට කැපෙන්නේ එහෙමයි කියොත් අත කැපෙන්නේ. ඒක ඇල්ලිල්ලේ අන්තිම තද ඇල්ලිල්ල තමයි නේව සංඥා නාසඤ්ඤායතනේ. හැබැයි උද්දකාරාම පුත්ත උපිට අල්ලලා තිබ්බක් දැකත්ත දාලා කපන්න ලෝබයි. අනික් කටියට උපිට අහුවෙලත් නැහැ තාම. අනික් කටියට මේ සංඥා ශේස්ත්‍රය තාම වශී වෙලත් නැහැ. අරේ අල්ලලා තිබ්බා. හරියටම අල්ලලා තිබ්බා. උප්පිට නමුත් ඒ අල්ලගත්තේ කපන්න දුකයි. බුදුරජාණන්සේ දැනගත්තා හොඳ දැනගත්තක් ඇල්ලුවා දුන්නා නම් ඉස්සෙල්ලම කපන්න පුළුවන් නේ උද්දකාරාම පුත්‍ර තමයි කිය. නමුත් ඒ වෙනකොට මොකද වෙලා තිබුණේ? ඊට සුමානයකට ඉස්සෙල්ලා නෑ ඔව් මේ මනසයා මේ පරිලෝකීය. මේ පරිලෝකියාම කොහෙද යන්නේ? ආනන්ද සාංශය ආනකට බුදුහාමුදුර සඳහන් කරනවා. යම් කිසි කෙනෙක්ගේ තමන් උපයාගත්තා වූ නීව සංඥානා සංඥායතන. එහෙම නැත්නම් සංඥා තිබුණත් එකයි සංඥාව නැතත් එකයි කියන මේ උපේක්ෂාව අභිරමණය කරොත් යා නිවනට නෙවෙයි යන්නේ නීව සංඥානා සංඥායතනය කියන බ්‍රහ්මතලයට. ඒ බ්‍රහ්මතලයේ රූප පේන්නේ නැහැ. සද්ධාහන්න බෑ. ගන්ධ රස නැහැ. එසා බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බණ කිව්වට දැන් ඒවා ලබා ගන්න පුළුවන් ඒ ආයතන නැහැ. ඒක නිසා මේ හිස් මල්ලකට මොනවාරි අඩිය නැති මල්ලකට මොනවාරි දැම්මා වගේ ඒක වැටෙන්නේ ආගාදයට. ඒ නිසා ඒ තව සුමානයක් කල් තිබුණා නම් බුදුජානසී කාන්තේම මේ බුද්ධලයා තමයි ඉස්සලම කොට දාන්නේ. ඊට පස්සේ බැලුවා ආලකාරාම එයා ඊදී රෑ මැරිලා. නේව සංඥා නා සංඥාතරණ ගිහිල්ලා තිබ්බ එයාත් උප්පිට සෑහෙන දොරට අල්ලලා තිබ්බා. දැකත් දුන්නා නම් කපන එක විතරයි තිබුණේ. නමුත් එයා කපන්නේ නැතුව මේක අල්ලගෙන හිටපු කෙනෙක්. හැබැයි අර කාලකාරාම උද්දකාරාම පුත්‍ර තරම් අල්ලලා නැහැ. කිට්ටුවට අල්ලලා දෙන්නටම හරි කියන්නේ. ඉතින් මේක බොහොම ලස්සනට හරි විචිතුරුව විපස්සනා භාවනා උගන්වන ගුරුවරු පෙන්වලා දෙනවා. මේ තරම් දුරට සංඥා පිළිබඳව වශී කරගත්තත් ඒ වශී කරගත්ත සංඥාව පිළිබඳව නැත්නම් ඒ ආයතනය පිළිබඳව ඒ උපේක්ෂාව පිළිබඳව අභිවදනය අභිනන්දනය අජෝසනය තිබ්බොත් ඒත් නිවනට යන්නේ ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙන භයානකම බුදුන්ටවත් උදව් කරන්න බෑ ඊට වැඩිය උදව් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා ආනන්තරී අකුසල කර්ම කරපෙකුට මොකද ඌ gediya පිටින්ම මේ ලෝකේ ජීවත් වෙනවා කීයතයි ඔක් කරන්න එපා දරුවෝක කෙරුවොත් මේ මේ වෙනවා කියලා කීයතයි නිකන් සාමාන්‍ය සතෙක් මරන හොරකම් කරන මිනිසෙකුට බුදුහාම ළඟට ගිහිල්ලා මේක කරන්න එපයි කියාගේ. අරකෙනා ඒ විශේෂයෙන් එහාට ගිහිල්ලා. ඒ නිසා බුදු කෙනෙකුටවත් උදව් කරගන්න බෑ. ඒක නිසා මේ හැම තැනකම ශිල්පීය දියුණුවක් තියෙනවා. ඊටාම අතිසූක්ෂම தත්වයකට යන්න පුළුවන්. නමුත් අල්ලන ඇල්ලිල්ල ඒ අතිසූක්ෂම දේ පැටලෙන්න ඉඩ තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ ගොරෝසු දෙයල්ලා කලවණ හැටි කියනවා නෝ කියනවා නෙවෙයි නමුත් උන්වහන්සේ කියන ඊට ඉස්සෙල්ලා මේක පුළුවන් තරම් ගෙවලා ගෙවලා ගෙවලා තුනී කරගන්න තුනී කිරුවට පස්සේ තේරෙනවා මේක වහා වෙනස් වෙන සුළුයි. මේක අල්ලන්න හිටියාට මේක දුකයි. මේක මම කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා තුනී කරලා ඒ තුනී කරගත්ත දේ තුනී කරපු උපේක්ෂාව කියන්නේ කොහොම නැත්තම් තුනී කරපු සංඥාවකේ තැක ඕනනම් තුනී කරපු සංස්කාර කීයක ඕනනම් තුනී කරපු වේදනාව කීයක නැත්තම් තුනී කරපු රූප කීයක. ඒක බලලා ඒක හොඳටම තුනී වුණාට පස්සේ මෙනෙහි කරන්න කියනවා. මේක මම කියා ගන්න දෙයක් නෑ මගේ කියා ගන්න දෙයක් නෑ මගේ ආත්මය කියන දෙයක් නෑ කියලා නිතරම ඒ තුනී කරපු එක පිළිබඳව හෝ ප්‍රේමයක් මනාපයක් තියෙනවනම් හලන්න ඕනේ මේකටත් වැඩිය සිද්ධි බහුලයි නැත්නම් හරි අලංකාරයි අසිත තාපසයට වෙච්ච දේ අසිත තාපසය සුද්ධෝදන මාලිකාවත් එක්ක ඇසුර පවත්වපු අරූප ධානය වඩපු ඊර්ෂින්නාංශ කෙනෙක් එයා වරින් වර රාජමාලිගාවට යන්නේන පුරුද්දක් තිබුණා. මේ කුමාරයා ඉපදිලා හත් දවස් විතර වෙනකොට එයා සාමාන්‍ය ක්‍රමයට මාලිගාවට ආවා. සුද්ධෝදන රජුට ඉහි මලක් විපුණා වගේ රජපරපුර ගෙනියන්න පුතෙක් ඉපදිලා. එයා ගිහිල්ලි ඉවරලා පුතා පෙන්නවා. පෙන්වුවට පස්සේ කිව්වා වැඳපම් පුතේ මේ අපේ ගුරුන් ආංශේම නැත්තම් ගුරු දෙවියන් වහන්සේ කියලා දරුවේ කකුල් දෙක කැරර කියලා ගිහිල්ලා ජටාවේ හිටියා. බමුණගේ බමුණ විජහාට බැලුවා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි රජ්ජුරුවත් කවදාවත් බමුණගේ ජටාවට අත තියන්න ඒක ඉතින් භයානක වැඩක්. නමුත් මේ පුංචි කුමාරයා කකුල් දෙක කරකලා අත තිබ්බට පස්සේ උඩ තියලා දෝතට අරන බැලුවා ලකුණු ටික බලනකොට ඒ දැක්කා තාම මල පිපිලා නැතුණාට පොහොට්ටු වීම ලකුණු තියෙනවා. දැක්කට පස්සේ ආය ඉතලා hina වෙලා පස්සේ ඇඬුවා. දැන් සුද්ධෝදන රජුරණ දැන් ආශ්චර්ය ධර්ම තුනයි මෙච්චර ශ්‍රේෂ්ඨ වෙච්චි තාපසය කකුල් දෙකේ උඩුවේ ගිහිලා කකුල් ජටාවේ හිටිය කකුල් දෙකේ. තාපසය බය වුණෙත් නැහැ, ඉර්තිනාංශ කැළඹුණෙත් නැහැ. යා ඊට පස්සේ බලලා hina වුණා පස්සේ ඇඬුවා. දැන් රජුරවන්ට මිශ්‍ර හැඟීමෙන් රජුරව අහනවා එක්ක දරුවට අනතුරක්ද? එහෙම නැත්නම් දරුවට අසීමිත මංගල කාරණාවක්ද? ඊට පස්සේ කියනවා මෙයා ඒකාන්තයෙන්ම ගීගේ හිටියොත් සක්විති රජ වෙනවා. එහෙම නැත්නම් ගීගේ අතහැරියොත් බුදු වෙනවා. ඉතින් ඒ වගේ ශක්විති රජපැටියෙක් අතේ තියාගෙන hina වෙන්නේ කොන කෙනෙකුට හිතන්න. සතුටු වෙන හිට රජුරණත් අසතුටුයි. මොකද අපේ પરම්පරාවේ කවුරක්ක ශක්විති රජ වෙලා නැත්තම් රජුරෝ කොහොමාරි මොන જાතියක් හරි කරලා දරුව රක්විති රජ කරන්න උත්සාහ කරා. බුදු වෙනකට කැමති නැති වෙනවා කියන මොකක් කමන්නේ. නම් තාපසයාගේ ඒකට ඇඬුවේ. තාපසයා ඇඬුවේ මොකටෙයි? මෙයා බුදු වෙනකොට මම නැහැ. ඉතින් ආට ඕනේ නම් Taman ළඟ තිබුණු මේ අරූප ධානය තියෙන වශිය කඩාගෙන එයාට පුළුවන්කම තිබුණා රූප ලෝකයක උපදින්න. අර රූප ලෝකෙට උපදින්න බෑ. අරූප ලෝකෙට අරූප ධානයට වශිය කඩන හැටි දන්නේ. ඒකට තියෙන නතු භාවය, ඒකට තියෙන කෑදරකම, ඒකට තියෙන මත්ත්‍ච්ච ගතිය කඩන්න බෑනේ. එයා දන්නවා අනිවාර්යයෙන්ම මම මැරිච්චාම යන්නේ අරූප තලයකට. ඒ අරූප තලයට බුදු කෙනෙක්ට ඇවිල්ලත් පණ කියන්න බෑ. නිසා ඇඬුවා. ඒ නිසා සමත ධානවල තියෙන වටිනකමක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. වටිනකමක් තියෙනවා. නමුත් මේ උපකරණේ ආයුධය උපකරණේ ආයුධයක් බව දන්නේ නැතුව ඒකට බැඳුනොත් ඒකෙන්ම කැපෙනවා. ඒක නිසා නිය සංඥා නා සංඥා බොහොම හොඳ එකක්. හැබැයි දැනගන්න එක උපකරණයක් විතරයි. ඒක ආයතනයක් විතරයි. ඒ ආයතනෙට ගිහිල්ලා ඒ ආයතනේ විශ්කිරුවේ නැත්තම් මේ පණ තියෙද්දිම මේ ජීවිතේදිම ඒක හැල්ලුවට ලක් කරන්න ඕන. වශී කරගන්නවා කියන්නේ ඒක හැල්ලුවට ලක් කරගන්නවා. ඔබ සංඥාව තිබුණත් එකයි නැතිුණයි කියනවා වගේම මේ ආයතනෙට මම වශී මේ දාශ වෙන්නේ යටත් වෙන්නේ මම මේක දාශ භාවයට ගන්න ඕනේ මම මේක වශී කරගන්න ඕනේ අන්නේ පිළිවෙලට අපි කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා හැම කෙනාටම මෙතෙන් යන්න ඕන කමක් නැහැ අකින්චඤ්ඤායතන යන්න පුළුවන් විඥාන ඡායතනෙ යන්න පුළුවන්. ආකාසානං ඡායතනෙ යන්න පුළුවන්. හතරවෙනි රූප ධානයෙන් යන්න පුළුවන්. තුන්වෙනි රූප ධානයෙන් යන්න පුළුවන්. දෙකෙන් යන්න පුළුවන්. එකෙන් යන්න පුළුවන්. උපචාර සමාධියෙන් යන්න පුළුවන්. ඒක නිසා අටුවාචාර්යන් වහන්සේ විශේෂයෙන් බුද්ධඝෝසාචාර්යන් වහන්සේ සඳහන් කරනවා විපස්සනාට හරවන්න නැත්නම් ඒ පාර සෞපචාර අට සමාපatti කියන වචනේ. උපචාර සමාධිය පටන් අටවෙනි ධ්‍යාන දක්වා ඕන තැනකින් Taman ඉන්න தත්ත්වේ තේරුම් ගන්න එක වශී කිරීමෙන් ඒකට තියෙන ඇල්බම් ඇල්බම් එහෙම නැත්නම් කෑදරකම වශී කිරීම ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් මේ ආනන්ද සප්පායමයි එකම ක්‍රමේ නිව සංඥා නා සංඥාතර ගියාට පස්සේ විතරමයි යන්න පුළුවන් කියලා ඒක බුද්ධ දේශනාවේ තියෙන දේශනා විලාස දන්නේ නැතිකම. මේකත් හරි විචිත්‍රයි. මොකද හරි විචිතුරුයි. මොකද මේකේ සංඥා පිළිබඳ හැම සම්දිස්ථානයක්ම පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා අවසානයේදී ඒ සම්දිස්ථානෙට ගියත් තමයි මේ ළඟා වෙච්ච එක පිළිබඳව මම මේතෙන්ද ගියා මම මේ කෙනෙක් මම මේක අනුන්ට කියා පාන්න ඕනේ මම මේක අභිරමණය කරන්න ඕනේ කිව්වොත් ඒ නිසාම නිවනට යනවා වෙනුවට නිව සංඥානා සංඥායතට යන්න පුළුවන් කියන්න දන්නේ මේ පිළිස කී දෙනෙක් නිව සංඥායතනේ නා සංඥායතනේ කැමැත්තෙන් ඉන්නවද කියලා නිවනට වඩා ඒකත් වෙනමම ප්‍රශ්නයක් නිව සංඥානා සංඥායතන හිස්සෙච්ච තනන්නේ විශාල පිරිසක් ඉන්නවා ඒකට ගිහිල්ලා කල්ප කෝටි ගාණක් කහටියට එළවලු ටික ෆ්‍රිජ් එකට දාලා වැහුවා වගේ කුණු වෙන්නේ නැහැ මොකොත් නැහැ ඩීප් ෆ්‍රීසර් එකට දැම්මොත් ඔහේ තියෙනවා. එළිය තිබ්බොත් තමයි රත් වෙන්නේ නරක් වෙන්නේ කුණු වෙන්නේ. මොනවත් වෙන්නේ නැතුව තියෙනවා නමුත් බුදු කෙනෙක් පහළ වුණත් බුද්ධ පණිවිඩය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් ගන්නකොට කරන්න තියෙන්නේ මේ සූත්‍රය මම නොවි වෙන කවුරු විස්තර කරන්න ගියත් හුඟක් වෙලාට කියන්න ඉඩ තියෙනවා මේක මේ අරූප ධානය ගැන කතා කරන්න කියලා. නමුත් මම උත්සාහ කරා පුළුවන් තරම් මේ අරූප ධානය මට්ටම හෝ වේවා නැත්නම් මේ බලන අපි පින්නන්ට උත්සාහ කරන දකින්න උත්සාහ කරන ස්වරූපයෙන් භාවනා කරන කෙනාට මේ தත්වයන් අත්දකින්න පුළුවන්. නීවරණ නැති தত্ত্বය සමත ධානයක් වශයෙන් නොවුනට විපස්සනා ධානයක් කියන නම ඕනනම් දාගන්න මේ නිවර්ණ නැති தත්වෙන් ආශ්වාස ප්‍රශ්වාසයක් එකක් දෙකක් තප්පරයක් එකක් දෙකක් විනාඩියක් එකක් දෙකක් සමහරට පැයක් එකක් දෙකක් වුණත් ගත කරන්න පුළුවන් ඒක අර්පණාවක්ම නොවි අර්පණාවක් වෙන්න ඕන කමන්නේ නමුත් Tamanට එතන එතන ප්‍රයත්නයෙන් නිවරණ නොවෙන්න වග බලා ගන්න පුළුවන් දැන් තමයි මේ පැයේ නිවරණ නැතු ඉන්නවා කියන සහතිකය ඕනේ නෑ එතන එතන නැති කරන්න පුළුවන් ඒ වගේ නිවරණ අයින් කරාට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා සමත කෙනෙක් නම් ධ්‍යානෙ නැගිටට පස්සේ එහෙම නැත්නම් මේ ධ්‍යානෝයේදී විපස්සනා ධ්‍යානයක් වශයෙන් නම පාවිච්චි කරනවා නම් ඒ නිවර නැතුණාට පස්සේ රූප සංඥා එන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් අර ගන්නවා. ඒක ඔක්කොමත් සමත ධ්‍යානක උපක්‍රම වගේම විපස්සනා උපක්‍රම වශයෙන් දන්නවනම් මේකට පස්සේ මේක එනවා මේකට පස්සේ මේක එනවා කොයි එක ආවත් ඌව එන්න එන්න පිපිඤ්ඤා කැලලක් තැම්බෙන්න වගේ හොදි වෙනවා විතක්කා ඝන බහල වෙන්නේ ඝන බහල අවස්ථාවට වැඩි අරක තුනී කරගත්තාම සියුම් කරගත්තාම අතිසූක්ෂම කරපුවා එක මම නෙවෙයි කියන්නේ ලේසි. ඒකේ තියෙන විපරිණාම தත්ත්වේ වෙනස් වෙන සුදු தත්ත්වේ බොහොම ලේසි තේරුම් ගන්න. ඒ වගේම මෙවැනි දෙයක් පදනම් කරගෙන කොහොමනම් ආත්මයක් ගොඩනගා ගන්නද කියලා ඒකේ තියෙන දුක්ඛිත ස්වරූපෙත් තියෙනවා. මේක ආණ්ඩුමට්ටු කරන්න බැරි බවක් තියෙනවා. ඒ නිසා එන්ඩින සිවුම් වෙන සිවුම් වෙන ලේසි. ඒ ලේසි බව සමත ධානය කරාම යන්න ඕන විපස්සනාවෙන් කරතයි. කෙසේ නමුත් ඒ එන එන තැන මම ඉන්නේ අතනද මේක මට මේ කොච්චර ලාභයක්ද එහෙම නැත්නම් මම කරගත්ත දේ විශාල දෙයක් ආදී වශයෙන් ඒ එනේන එකේදී අභිරමණයක් ඒ ඒ විපස්සනා ඥානත් එක්ක සිද්ධ වෙනවා. ඒක එන්නේ චින්තාමය වශයෙන්. ප්‍රත්‍යක්ෂ අවබෝධ කරපු ගමන් ඒ ප්‍රත්‍යක්ෂය පිළිබඳව පුනරාවලෝකනයක් ප්‍රත්‍යවේක්ෂාවක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ සිදු වෙනකොට ඒකට අභිරමණයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක කියන්නේ තියෙන යුද පෙරමුණකදී අපි සතුරට ගහගෙන ඉදිරියට ගියොත් ගියාට පස්සේ දක්ෂ යුද ශිල්පියා ඒ යුද බිමේ ආරක්ෂක මෙහෙයුමක් කරනවා. බලය තහවුරු කරගැනීම මෙහෙවරක් කරනවා. ඒ බලය තහවුරු කරගැනීම මෙහෙයුම කරන්නේ ජයග්‍රාහී හැඟීමෙන්. නමුත් කරන්න ඕනේ. කිරුවේ නැත්තම් මොකද වෙන්නේ? සතුරා බින්ගේවල වල හැංගිලා ඉඳලා දිනුවා කියන්නේ ඉදිරියට ගියාට පස්සේ ඉස්සරහින් පස්සේ දෙකෙන්ම ගැහුවොත් විනාශයි. නිසා අල්ලන අල්ලන ඉදීමේ බලය තහවුරු කරනවා. බලය තහවුරු කරන ජයග්‍රහණය ඇඟීමෙන් තමයි ඒ වගේම තමයි විපස්සනා ඥානයක් ලැබිච්ච ගමන් යාර තේනවා මගේ ශේෂ්ඨ විශේෂේෂ්ඨ ලකුණා මට දැරීමේ ශක්තියක් ආවා, ඊවිසීමේ ශක්තියක් ආවා. වෙනද වගේ මම සංකේතේ ගන්න නැහැ කියලා තේරෙනවා. ඒක අභිනන්දනයක් තමයි. අභිවදනයටත් පෙළඹෙනවා. බුද්ධජනසේ සඳහන් කරන විපස්සනා ඥානයක් ආවොත් ඒක කියන්න පෙළඹෙන ගතිය ඥානයේම පසු ප්‍රතිඵලයක්. නමුත් ඒක වවාගෙන කන්න එපා. ඒක එනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේ මලක් පිපිච්චාම සුවඳ එනවා. නමුත් මේක මේ මම පාගෙන ඇඩ්වර්ටයිස් කරගෙන කෑකොසම් ගන්න කියන තමයි අභිවදනය කියන්නේ. ඒකට තමයි ප්‍රපංච කරනවා කියන්නේ ප්‍රපංච නොකර ඒ දේ කරන්න ඕන. ඒ දේ කෙරුවේ නැත්නම් ඊගාව ඥාණයට යන්න තියෙන එක බාධාවක් වෙනවා. මේකට කියනවා අධිගම අපිච්චතාවය කියලා. අධිගම අපිච්චතාවය කියලා කියන්නේ තමයි ලබාගත්තා වූ ඒ අධිගමිය මොනම හේතුවක් නිසාවත් කාටවත් අඟවන්නේ නැහැ. අඟවන හැම හේතුවක් අවස්ථාවකම ගමනට බාධායි. නමුත් ප්‍රත්‍යක්ෂයක් එක්කම චින්තාමය ඥානයක් කළා චින්තාමයෙන් මේ පොඩ්ඩක් මේ 아무තු ভাইබ්‍රේෂන් එකක් 아무තු ජනප්‍රියතාවයක් 아무තු sannivedanaye දක්ෂකමක් සාමාන්‍ය ඕන කෙනෙකුට එනවා. ඒක වසංගාගෙන ජීවත් වීම තමයි මේ කිසිම සාසනයක නැති තේරවාදයේ පමණක් මම ඒක නැවතත් කියනවා තේරවාදයේ පමණක්ම තියෙනවා. අట్లా තේරුම් ගන්න නැත්නම් මම කියන්නේ මහායානයේ කියාපෑම වැඩි. තේරවාදයේ පමණක් තියෙන එකක් ඒ නිසා තේරවාදයේ හැමදාම වඳ වීගෙන යන જાතියක් පාටපත් වෙලා තිනු මේ අඳුරෙන්නේ නැතිකම නිසා නමුත් තේරවාදයක් අඳුර පාන්න පටන් ගත්තොත් එදාට ඒක ඉවරයි. මේක සරුවචාන්සේ සඳහන් කර තිනවා ස්ත්‍රියව ලිංගේ පෙන්වුවාට පස්සේ ඒ ස්ත්‍රියගේ බය ලැජ්ජා ඊට පස්සේ නෑ. ස්ත්‍රියගේ ස්ත්‍රීත්වයේ තියෙන ස්ත්‍රී ලිංගෙ පෙන්වනකම් තමයි. ඒක තියෙන මන්ත්‍රයක ගැම්ම තියෙන මන්ත්‍රය හෙලි නොකර පවතින තාක්කල් තමයි. ඒ වගේ මේකෙදි ඇතුළත හොඳටම තමයි සතුට වෙන්න උනන්දු වෙන්න ඕනේ මගේ ගමන හරි වෙනවා මට පින තියෙනවා මම කරනවා කියලා. ඔක කවදාක කර නොතේරෙන විදියට ඒ ඇති වෙන ඉදිරි Java සංවේගය ඉදිරි ජීවිතේ නැත්නම් ඉදිරි ඊට වඩා ගැඹුරු විපස්සනා ඥාන වලට පාවිච්චි කරන්න නම් මේක පුදුම අර පරිශ්‍රමකට ලක් කරන්න. මේක හැමදාම නෑ හැමතැනම නෑ සංසාරෙත් කලාතුරකින් වෙන්නේ. ඉතින් ඒක මේ ලෝකයේ තියෙන වෙළඳ බාහන්න පූජා කරන්න වෙලා කරන්න හදනකොට වගේ වෙළඳ ව්‍යාපාරයක් වඩපත් කරන්න ගියොත් කට්ටිය කිව්වොත් එහෙම නෑ නෑ අනිකුත් ආගම් එක අනිකුත් නිකායත් එක ෆයිට් එකක් දෙන්නම් අපිත් අහසෙන් යන්න ඕනේ. අපිත් දිබ්බචක්කු ඥානෙ පෙන්වන්න ඕනේ. අපිත් අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා මේක මේ වටිනා සක්විති රජ කෙනෙකුගේ මිනි කොටලේ කොටුන්නක තියෙන මිනිකොණ්ඩලක් වගේ එකක් මස්සද්දෙක් නැත්නම් වසලේ බලුමසලියක් වඩපත් කරගන්න. ඒක භාවනා කරන හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ Taman ඉදිලා ඉන්නේ ඊටාම උත්තරම කෘත්‍යයක කටමැත දොඩවන්න යන්න එපා. දෙඩ වෙනම ගතියක් තියෙන බව දැනගෙන යන්නත් ඕනේ. දෙඩ වෙනවා. අනේ අපි කොච්චරද අම්මලා අප්පලා දීපු නැත්තරම් හොඳ තැනක අපි අද ඉන්නවා. ගුරුවරු උගන්වපු තරම් ධර්මයක් අපිට තේරෙනවා. කරපු මෝඩකම් තේරෙනවා කියලා ඒක සතුටක් එනවා. නමුත් ඒක එතනින් නැත කරන්නේ. ඒක අභිවදනයක් කියනවා අභිනන්දනයක් කියනවා දොස් හිතන්නත් එපා. පිට නරක කරගන්නත් එපා. මොකද ප්‍රත්‍යක්ෂයක් එක්කම අනිවාර්යයෙන්ම චින්තාමය ඥානෙ වැඩෙනවා. මහසිසාරද සෝහනසුමේක ලස්සනට විස්තර කරලා කියනවා ප්‍රත්‍යක්ෂයක් එක්කම එනේ චින්තාමය ඥානෙ නැත්නම් ඒ ක්‍රියාවලියත් ඒකාන්තයෙන්ම විපස්සනාවක් කියලා. මුත්‍යෝගාචර දැනගන්න ඕනේ. මේකේ වෙලාවට එනවා ඊට පස්සේ ඒක නතර කළා වහාම නැවත කාලය දැනුම ඒ යෝනිසමංචකාරය ඒ තමන්ගේ ක්‍රමසහ විදි සියල්ලම ඊගායකට ආයෝජනය කරනවා. ආන්නේම ආයෝජනය කරගෙන ගියාට පස්සේ ඇබ්බැහියට වගේ හොඳට තේනවා ත්‍රිපිටකේ පොත් කියනකොට නිවන් දැක්කට පස්සෙත් භාවනා කරනවා. නිවන් දැක්කට පස්සෙත් විවේක ඊළඟන පැත්තකට එනවා. ඉතින් මම ලොකු සාංශයෙන් අහුවා සෝවාන් සිතුමු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ දුතංගධාරී ස්වාමීන් වහන්සේලාගෙන් අග්‍රස්ථානයටපත් වුණාට පස්සේ දුතංග 13ම රැක්කා. පැවිදි කරේ දුතංග 13ම රකින්න කැමති අය විතරයි. ඉතින් රහත් වුණාට පස්සේ මොකටද මේ? ඒ වගේ අර දෘඪ ප්‍රතිපත්ති රකින්න. ඊට පස්සේ කිව්වා ඒ තමන් වෙනුවෙන් නෙවෙයි මතු අනාගත ශාසනය වෙනුවෙන් ආදර්ශයකට. සරුවච්චන් වහන්සේ සර්වඥතාඥානය ලැබුවට පස්සේ මහණි මට විවේකී වුණ පින්නපාත ආහාරක එක භික්ෂුවක් කර මාව හම්බ වෙන කවුරුත් ඉවන්න එපයි කියලා වනගත වුණා. ඒ මොකද අර ಗುಣ වසංගාගෙන ඉන්න ජීවිතේ ඒක මේ නිවනත් ඉක්මවල යනවා. ඒකට කියනවා අධිකම අපිච්චතාවය කියලා. ඉතින් මේ මෑත ශාසනය දිහා බලනකොට සතුටු වෙන්න ඕන විශාල පිරිසක් මේකට බහැලා වතුරට බහැලා දඟලන ගතිය තියෙන උංගෝ දෙනේ මේ අධිගමේ නැත්තම් ලැබපු දේවල් කියාපෑම හරහා ලুকু වෙනසක් ඇති වෙයි කියලා එහෙම නැත්නම් අනිකට අභියෝගාත්මක කරන්න පුළුවන් කියලා මට ප්‍රකාශ කිරීමක තියෙන එක 100%ක් වැරදි කියලා කියන්න යන්නේ නමුත් පිපුණු මලේරුව එමල දනේදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා කියලා තමන් අරසා උණයි කියලා කවදාකවත් වැරදි නෑ. අර පැත්තට කියාපාන්න ගියොත් නියම සංඥා නාසඤ්ඤායතේ ලබලත් ඒ උපේක්ෂාවටත් අභිනන්දනයේ අභිවදනයේ අජෝසනයේ නිසා නිවනට යනවා විනුවට නියම සංඥා නාසඤ්ඤායතට යන්න පුළුවන් වගේ මේ ශාසනය මේ පෙන්නලා තියෙන කාරණාව තේරුම් ගන්න ඕනේ ඒ වගකීම එන්නේ තාමත් පංචිල්ලක් නැති කෙනාට නෙවෙයි. තාමත් අදිශීලයක් නැති කෙනාට නෙවෙයි. අදිචිත්තයක් නැති කෙනාට නෙවෙයි. අදි ප්‍රඥාවක් නැති කෙනාට ඇත්තට මේ අභියෝගය එන්නේ අදිශීල, අදිචිත්ත, අදි ප්‍රඥා තියෙන කෙනාට යා එන්නේ එන්නේ වගකීමෙන් කටයුතු කරන්න. නිසා සර්වඥාන්ස වැඩි ඉන්න කාලෙම සර්වඥාන්සේ දවසක් ප්‍රසිද්ධියේ සෙනග ඉන්න තැනක කියනවා මේ හත්තාලෝක කුමාරයා ගාව පුදුමාකාර ගුණ වර්ගයක් තියෙනවා කියලා. යාසුත්‍රය හරි හොඳයි, ත්‍යාගය හරිම හොඳයි, බයලජ්‍ය දෙක හරිම හොඳයි, සතිය හරි හොඳයි ආදි වශයෙන් ගුණ ප්‍රකාශ කරන සාමාන්‍ය ਸਰවඥාන්සේ කවුරුවක්වත් පුම්බණ්ඩ කියාපාණ්ඩ යන්න ඕන කමක් නැහැ. එතකොට එතනේ සභාවේ ඉන්න හාමුදුරුවෝ කෙනෙකුට හිතනවා බුදුරජාණන් වහන්සේ මේ වගේ ಗುಣ ප්‍රකාශ කරන කෙනෙක් මේ අසල අලව් ජනපදයේ ඉන්නවනම් අනේ ගිහිල්ලා බලන්න ඕන කියලා පහුවෙන්ද පින්න පාතේ වගේ. ගියාට හත්තාලෝක කුමාරයා මේ ශාංශයට දාන බෙදලා මේ ස්වාමීන් වහන්සේ ටිකක් ඉංගියක් කියන බණ ටිකක් කියලා යන්නම් කියලා. ඉතින් අර කියන බොහොම හොඳයි කියලා. ඉතින් බණක් කිව්වට පස්සේ ඇත්තටම ශ්‍රද්ධාවක් තියෙනවා, දානෙටත් දක්ෂයි, සුතමේ ඥානයක් තියෙනවා, බයලජ්ජාවක් තියෙනවා, ಗುಣ ටික ඔක්කොම මෙයා නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා බලලා අත්තාල කුමාරට <coughs> කියනවා ඔබතුමාගේ මෙන්න මගේ ಗುಣ ටිකක් තියෙනවා කියලා සර්වචනාංශී ප්‍රකාශ කරා. ಗುಣ හතක්. සත්‍ය ආර්ය ධන කියලා තියෙන ಗುಣ ටිකම තමයි. ඉතින් මම මේ දැක්කට පස්සේ මට හරි පුදුම සතුටක් ඇති වුණා. මේ සාමාන්‍ය කෙවල් දොරවල් පාවිච්චි කරන මේ ගිහියෙක්. මෙයා සල්ලිකාරයෙක් තමයි. මේ ಗುಣ හතම ඔබතුමා ළඟ තියෙනවා කියනකොට අර හත්තාලෝ කුමාරයාගේ මූණ නිකන් මොකදෝ වෙලා ගියා. ගිහිල්ලා ඒ වෙලා ගිහිලා තියෙනවා මම දැක්කේ නැහැ. මේ එතකොටම අහලා තියෙනවා මේ හාමුදුරන්ගෙන් ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර මේ ප්‍රකාශය කෙරුවේ ගිහියොත් ඉන්න තැනකද කියලා. ඒකට අපි සාංශ කියනවා නෑ ගිහියෝ හිටියේ නෑ අපි පැවිද්දන් විතරයි හිටියේ කියලා. ආ එහෙනම් කමන්නේ ස්වාමීන් වහන්සේ කියලා. එහාර මේ තමන්ගේ ගුණ බුදුහාමුදුර කිව්වත් ශ්‍රාවකයෝ තෝරලා බල්ලද කියලා තියෙන කියලා. ඒ කියන්නේ ගිහියෝ කියන්නේ මම පුදුම කට්ටච්චෝල જાතියක් එච්චරයි කියන්නේ. දෙන මොනවද උන්නත් කටවහගෙන ඉන්න දන්නේ නෑ. සංඝයාගෙත් ඉන්නවා ඒ වගේ වාචාල සංඝයා කමන්නේ. නමුත් අර මනසේ අහනවා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ එහෙම කියනෝනේ ගියොත් හිටියද කියලා. අර සාංශේ බොහොම මේ වගකීමෙන් කියනවා ගිහියෝ හිටියේ නැහැ කියලා. ඊට පස්සේ මේ සංඝයා වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු ඉලන්දර මට පුදුම ආශාවක් ඇති වුණා මේ මේ වගේ ගත කරන කෙනෙක් ඉන්නවාද කියලා වහන්න ඔබ වහන්සේ කියපු වචන ඔක්කොම ඇත්ත ස්වාමීන් වහන්සේ ಗುಣ හතම තියෙනවා. ಗುಣ හත තියෙනවායි කියලා මම එයාට කියාපාන වෙලාවදී යාගේ හිත පොඩ්ඩක් මොකද වුණා ස්වාමීන් වහන්සේ එතුම මගෙන් ඇහුවා සර්වචනාංශගේ මගේ ಗುಣ ප්‍රකාශ කරන වෙලාවේදී ගියොත් හිටියද කියලා මම නෑ කිව්වට පස්සේ සතුටුුණයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා එහෙනම් දැන් හත් ආලෝකට ಗುಣ 8ක් තියෙනවා කියලා හිතා ගන්න 8 වෙනි ගුණය තමයි අධිගම අපිච්චතාව. තමයි ලැබපු ගුණය කාටවත් කියන්න අකමැත්ත. මේක තමයි මේ කරඬුවක නැත්නම් චෛත්‍යයක කොත මේ ගුණේ තියෙන තාක්කල් කිලෝ රක්නති ආධ්‍යාත්මික දියුණුවක් තියෙනවා. යම් තැනක යම් ආකාරයෙන් මේක කියා පාන්න පටන් ගත්තොත් ඒකම බාධා වෙනවා. ඉතින් මේ මේ ආනන්ද සප්පයි සූත්‍රය හමාර කරන්නේ චතුවචන වහන්සේ ඒ ආ නීව සංඥා නා සංඥායතනය කියන කියන්නේ අති සූක්ෂම බවට යනකම්ම සංඥාව ගිවං කරලා ඒ ලැබෙන උපේක්ෂාව පිළිබඳ හෝ අභිවන් අභිවාදනය අභිනන්දනය අජෝසනය තියෙනවා නම් ඒ කිනාට ඒ කෙරෙහි බැඳීමක් ඇති වුණොත් මරණයෙන් පස්සේ පරිණිරවාණයට යන වෙනුවට නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ කියන ඒ ඒ උගුලට අහුවෙන්නේ ඉඳී තියෙනවා බුදුහාමර පැත්තෙන් බලනකොට ඒක උගුලක් තමයි ඒ නිසා බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණාව හෙලි කර ගන්නවා. ඇත්තට මේක ආනන්ද ස්වාමීන් වහන්සේ අපු වෙනුවෙන් කරපු මෙහෙවරක් යුග මෙහෙවරක් ඊට පස්සේ ආනන්ද සාංශර කතා කරලා බුදුජානක කියනවා ආනන්ද අනුකම්පා කටයුතු ශ්‍රාවකයන් වෙනුවෙන් අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් කුමක් කළ යුතුද මම ඒ ටික උඹලට කරලා තියෙනවා. කියන දේ ඔක්කොම කියනවා මෙන්න ආනන්ද රුක්මුල් මෙන්න ශූන්‍යාගාර භාවනා කරපං පමා වෙන්න එපා මා පච්චා විප්පටිසාරෝ අහුවත් මරණ මොහොතදී අනේ මට මෙච්චර දේවලුත් හම්බෙලා මට භාවනා කරගන්න හම්බුනේ නෑනේ කියලා විප්පටිසාරි වෙන්න එපා. ඒක ඒ නිසා දැන් දැම්ම මේ කටයුතු කරන්නයි කියලා පුදුම විදිහේ මොකද්ද කියන්නේ? කුළු ගැන්වීමක්, පුදුම විදිහේ උනන්දු කරවීමක්, ඒ විදිහේම සංවේගය පහළ කිරීමක් කිරීමෙන් තමයි මේ සූත්‍රේ නිමාවටපත් වෙන්නේ. එචා සර්වඥාන්සේ ඒ අනුකම්පා කටයුතු කෙනෙක් විරෙහි අනුකම්පාව ඇත්තා වූ සාස්ෘණ වංශේ නමක් කරන්න තියෙන දේ අන්තිම තැනට යනකම් සුද්ධ කරලා දීලා තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා නොකිය මේක සාක්ෂාත් කරනකොට මොනවත් අඩු නැහැ. මෙන්න රුක්මුල් කියලා කියන්නේ උඹලට මම සක්මාල් ප්‍රාසාද හදලා දෙන්නම් ප්‍රාසාදය හදනකම් පොඩ්ඩක් හිටපැල්ලා කියලා පස් අවුරුදු සැරසම් බුදුහාමුදුරු දෙන්නේ නැහැ. ඔන්න ගස්මුල් තියෙනවා ඵලයක්. මෙන්න ශූන්‍යාකාර තියෙනවා ඵලයක්. ගිහිල්ලා ධාන වඩවු පමා වෙන්න එපා. මා පච්චා විපටිසාරණෝ අහුවත් අනේ පස්සේ මරණ මොහොතේදී මෙච්චර ලස්සනට අවස්ථාවක් හම්බුණත් මට මේ කරගන්න බැරි වුණා මෙන්න මෙච්චරයි ආනන්ද මම ඔබලට දෙන අනුශාසනාව අයංගෝ තුම්මහකං අනුශාසනයි ඉතින් බුදුරජාණන්සේ කියපු වචන අදත් රැව්පිලි රැව් දෙනවා ඒ නිසා බුදුරජාණන්සේ පිරිනුවම් පෑවට 84000ක් ධර්මස්කන්ධය ඉතුරු කරලා තියලා පිරිනුවම් පෑවා ඒක නිසා බුදුරජාණන්සේ වෙනුවට දැන් ඒ 84 ධර්මස්කන්ධේ සජීවීව ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ධර්මයේ ධර්මයක් වෙන්නේ ධර්මානුකූල ජීවත් වෙන මනුෂ්‍යර පමණයි. ධර්මචාරීර පමණයි. අනික් කට්ටියට වනිකම් වචන තමයි. අනිකුත් භාෂාවල් වගේ වචන තමයි. ඒක කොච්චර කටපාඩම් කරුවත් ඒ වචන තියෙන ලියලා තියෙන පොත් අරගෙන දී කියලා බිව්වත් ಗುಣ විනිස විශේෂයක් වෙන්නේ නැහැ. Taman ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් කැප කරන්නේ නැත්තම්. ඒ කැප කිරීමේ අන්තිම කැපකිරීම තමයි මේ සංඥාවට වේදනාවට තියෙන බැඳීම. ඒ නිසා සංඥා වේදනා ගෙවම් කරලා කරලා කරලා මේ සංඥා බුද්ධුම නැටවිල්ලක් නටවනවා. හැබැයි නැටවිල්ල හුදු සංඥාවක් විතරයි. එහෙම නැත්නම් මනෝපොබ්බංගමයි. මනෝසෙට්ටමයි. මනෝමයමයි. ඉතින් ඒක මේ රණ්ඩු කරන කෑපට ගන්න කෑකොසම් ගන්න කෙනෙකුට තේරෙන්නේ නෑ නෑ මේක සංඥාවක් නෙමෙයි මේ කාන්තේම අතේ හැප්පෙනවා කනේ වදිනවා මේව නෑ බෑ කියන්නේ කොහොමද කියලා ඒ ධර්මයට නොපෙළඹෙච්ච එක්කනට විශාල ප්‍රශ්නයක් තියෙනවා නමුත් භාවනාවට කියලා එක දවසක සතිය පිහිටවල ආනාපාන කී කර කරගත්ත එක්කනට තේරෙනවා මේ භාවනා ලෝකෙට ගියාට පස්සේ මේ සියල්ලම හුදු මනෝපොබ්බංගම මනෝසිට මනෝමයක්. ඒ වුණත් අර ඇඟේ හැපෙන දේවල් වලට වඩා මේ දේවල් අපි නලවනවා, මාව නටවනවා, මායා කරනවා, ෂටගති වෙන්නනවා, වංචනික ගති පෙන්නනවා. ඒ ෂට මායාවි ගති ඔක්කොම දඟලන්නේ මේ සංඥාවල් පිළිබඳව নিকකමට හරි තණ්හාවක් පහරනොත් විතරයි. මේ සංඥා අල්ලගෙන මම ආරයට උසස් මම ආරයට පහත් කියන මාන්නේ තියෙන තාක් පමණයි. මේ සංඥා අල්ලගෙන නැත්නම් මේ ලෝක ව්‍යාපී මේ ධර්මයේ අල්ලගෙන මේක මගේ මේක මගේ නෙවෙයි කියන සීමා වැට කඩලු දාපු දාසේ තමයි. ඒක නිසා සංඥාව ආධාර කරන අපි උත්සාහ කරන්න ඕනේ. අපි මේකට වැඩිය මේකට හොඳයි කියන තාක්කල් සංසාරේ තමයි. එනිසා ඒකාවත් එකයි මේකාවත් එකයි කියපු දවසේ අපිට ඔය වර්ග බේදී ප්‍රශ්න නැති වෙනවා. ඒ වගේම මම උසස් අරය පහත් නැත්නම් මම පහත් අරය උසස් ආදි වශයෙන් මේ ගටහා බැලීම සංසන්දනය ඒක තමයි ගාක්ම ගැඹුරු දේ ඒක අරහත් මාර්ගෙන් තමයි නැති වෙන්නේ. ඒක නැතුව කවදාකවත් භාවනාවට පෙළඹිලා ප්‍රගතියක් ලබන්න උනන්දුව පහළ වෙන්නේ නැහැ. ඒක ඉතින් යටහත්පත්ව පිළිගන්න ඕන. නමුත් ඒ මානින ගතිය තියෙන තාකල් නිවන් දකින්නෙත් නැහැ. මම නැවතත් කියනවා මේ මැනින ගතියක් නැත්නම් කෙනෙකුට උනන්දුවක් එන්නේ නැහැ. උනන්දුවක් ඇති කරන්ද පෙන්නලා දෙන්න ඕන. ඔයාලට මේක කිරුවොත් ඔයාලට මේක හම්බ වෙනවා. මේක කිරුවොත් මේක හම්බ වෙනවා. දාන දෙය කියනවා. මේ ආත්මේ ඉදියාප්පම් පූජා කරුවොත් ලබන ආත්මේ බුරියානි හම්බෙන්නේ. ඉතින් කවුද නොකරයි? ඉතින් ඔක්කොමලා කැමති ඉදියාප්පම් පූජා කරන්නේ. මේ විදිහට එක එක බබාලට අන්දලා අන්දලා අන්දලා තමයි බුදුහාමුදුරු ගෙනියන්නේ නීව සංඥා නා සංඥා අතර කියලා කියනවා. දැන් ඉතින් ඕක උනත් එකයි මේක උනත් එකයි අපේ යුනිවර්සිටි එකේ පිටිවල ලියලා තියෙනවා. මැනිකේ උනත් එක විදියයි නෝනා උනත් එක විදියයි මැනිකේ උනත් නෝනා උනත් අපිට වදේමයි කියලා. එදා නීව සංඥා නා සංඥා අතරත් ඔච්චරම තමයි. ඉතින් ගියාට පස්සෙත් මේක ඇලවෙන්න තියෙන ගතිය ලෑස්ති වෙලා ගියොත් කෙලස් නොවන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලස් ආවට එයා දන්නවා ආයෙ සුද්ධ කරන්න හැටි. සුද්ධ කිරුවට පස්සේ හිතට ආස කරන්නේත් නැහැ. කෙලස් ආව හිතට දොස් කියන්නේ යන්නේත් නැහැ. මේ කෙලස් කියන්නේ මනෝපුබ්බංගව මනෝසෙට්ට මනෝමය ධර්මයක් භාවිත මනසක් ඇති කෙනා. නීව සංඥානාය සංඥායතනයත් මනෝපුබ්බංගවයි මනෝසෙට්ටයි මනෝමය. මේ දෙකටම සමහිත ඇති කිරුවොත් ඒක තර්ක මනසකට හිතන්න අමාරුයි. මනුස්ස මනසකට හිතන්න අමාරුයි. ඒ නිසා ඒවට කියන්නේ උත්තරී මනුස්ස ධර්ම කියලා. ආර්ය ධර්ම කියලා. නමුත් මේ දැනටමත් අපේ මල්ලේ තියෙන එකක් කියන එකයි මට නම් හිතෙන්නේ. ඒක මේ අනිත්‍යය වෙන් කරලා ඒකට පොඩ්ඩක් සලකලා ඒක ඉස්සරහින් තියාගත්ත දවසේ අපිට තේරෙන්නේ අනේ බුද්ධෝත්පාද කාලයක ඉපදිනවා කියන කිනකේ දුර්ලභකම තේරෙයි. අනේ බුද්ධෝත්පාද කාලයක උනත් මනුසාත්ම භාවය ලැබෙනවා කියන එක බුදුහාමුදුරුවෝ නිකමට කිව්වා නෙවෙයිනේ. හැම මිනිසෙක් ළඟම මේ මේ ප්‍රවණතාවයේ මේ විභවයේ තියෙනවා. චන සම්පත්තියෙන් හරියට ඒකම අල්ලගෙන ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන්නේ සද්දන්ත කුලයේ ඇතේ බිම වැටලා තියෙන ඉදි කට්ටක් ගන්න හොඬේ දික් කරලා අල්ලන හැටි පොඩ්ඩක් හිතන්න කියලා. ඒ වගේ මේ සංඥා කියලා කෝටියක් තියෙති. නේව සංඥා නාසඤ්ඤායතන කොන් වෙලා මුල් ගැන්විලා ලැජ්ජ වෙලා කම්මැලි වෙලා මුස්පේන්තු වෙලා ඉඳද්දී හරියට ඇත ඒක අහුලනවා වගේ මේ නේව සංඥා නාසඤ්ඤායතන ඕ ඒ වගේ සිවුන් සංඥා අල්ලගන්න එක දී ඇති දේ තුළින් මේක අල්ලනවා කියන ක්‍රිෂ්ණ සම්පත්තිය. ඊට පස්සේ තමයි කල්යාණ මිත්‍රාශේ ධර්ම ශ්‍රවණය පැවිද්ද මේ දේවල් ඔක්කොගෙම වෙන්නේ දැනටමත් අපි ළඟ මේක තියෙනවා ඒක වෙන් කර දැන ගැනීමට ඒක වෙන් කරලා අඳුරා ගැනීමට කරන ප්‍රයත්නය තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා ආනන්ද සප්පාය සූත්‍රයේ පුදුම විදියට මේ සංඥාව හරහා අපි ගෙනියනවා ඊටාම ගැඹුරකට. නමුත් මේ මීටිස්ලා කරපු වැඩමුළු දෙකකට අපි මේක අරගත්තා. මේ කිට්ටුවට එනකම්ම ඒක වෙච්චිරුවා. එකම දේ වගේ කියවිලා තියෙනවා. නමුත් මේ වැඩමුළුවෙන් පස්සේ අපිට දැන් කියන්න පුළුවන් ඒ සූත්‍රේ නිමාවට අපි පත්තලා ඉන්නවයි කියලා. ඉතින් මම හිතනවා ඒක අර කලින් කියපු වාර්තාගත වෙච්ච දේශනත් විවේකයක් තියෙනවා නම් අහලා බලන්න. එතකොට මේ පාරේ මේ වෙලාවේදී නොකියවිච්ච සමහර පැතිකඩ එකෙන් දක්ින්න ඉඩ තියෙනවා. ඒකම සංවේගී නැත්තම් උනන්දුව පහළ වෙන්න පුළුවන්. නැත්තම් මේ දේශනා ටික ඇහුවත් මම හිතන්නේ ඒකෙත් පිළිච්ච ගතියක් තියෙනවා. උත්සාහ කරුවේ මම එහෙම කරන්නයි. ඒ නිසා මේවා තියාගෙන පුළුවන් තරම් දැනටමත් තමන් ළඟ ඒ ಗುಣ ගති තියෙනවා ඒවට සප්පාය වෙන ආකාරයට නැත්තම් කියනවා නොසැලෙන සප්පාය වෙන ආකාරයට ඉදිරියට යන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාවත් දේශනාවලියත් මෙතනින් සමාප්ත කරනවා ශිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා